වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට සියලු පින්වතුන් වෙනුවෙන් දහත් වට්ටිය පූජා කොට ආරාධනා කරන්නට යෙදුනේ පින්වන්ත මාළබේ පදිංචි විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මැතිණිය විසිනි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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන මීයන්ති ඒ පමත්තා යථා මතාති සදවදි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරනවා කියලා කියන්නේ අපේ මානසිකාරය ධර්මය අපේ මානසිකාරය තුලින් නැగిලා සිත් උපදවන විදිහට අපේ මානසිකාරය සකස් කරනවා කියන එක. ඒක කරන්න ඕන වැඩක්. ඒක කරන්න ඕන වැඩක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරියෂ්ඨානික මාර්ගය භාවිතා කළ යුතුයි කියලා. භාවිතා කරන්න ඕනේ කියලා කියන්නේ පාවිච්චි කරන්න ඕනේ කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ දුක් නැති කරන ධර්මය. දුක් නැති කරන ධර්මය නම් ඒක දුක් කියලා කියන්නේ දුක් ඇති වෙන්න එක හේතුවයි තියෙන්නේ. ඒ මොකද තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං කියලා දේශනා කරලා තියෙනකොට තණ්හාව ශෝක භය උපදිනවා කියන එකයි තණ්හාවට කරන කෘත්‍ය විදිහට තියෙන්නේ ශෝක භය උපදනවා කියන එක. යම් කිසි ආයතනයක් අපි හිතමු සබන් හදනවා කියලා කියනවා. අපි තමයි සබන් හදන්නේ කියලා කියනවා. එයාලා එහෙම කිව්වා කියලා එයාලා විතරයි සබන් හදන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ආයතනයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා නම් අපි නැත්තම් සබන් නැහැ කියලා. එතකොට අපිට තේරෙනවා ඒ ආයතනය විතරයි සබන් හදන්නේ කියලා. ඒ වගේ ওই ගාථාවේ තියෙනවා තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං කියලා කොටස. තණ්හාව නැති තැන සෝක බය නැහැ කියලා. එන එකේ තේරුම සෝක බය දුක් ඇති වෙන්නේ තණ්හාවෙන් විතරයි. ඒතර තණ්හාව තියෙන්නේ අපේ సంతානේ. ඒකෝ තණ්හා නැති කිරීම තියෙන්නේ තියෙන අපේ సంతානෙමයි. තණ්හාවක් එනකොට දුකක් එනකොට ඒක තණ්හා බව හඳුනා ගන්න මානසිකාරයක් තිබෙ නැත්නම් අපි පැහැදිලිවම වෙනත් ප්‍රශ්නයකටයි තේරුම් ගන්න ප්‍රශ්නේ වෙනස් විදිහකට. උත්තරේ තියෙන්නේ නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? දෙහෙත් කරන්න ඕනේ එතෙන්ට. දුක් ඇති වෙන්නේ තණ්හාව හින්දා බව දැන් අපි දන්නවා. එහෙනම් තණ්හාව උපදින්නේ හිතේ. එහෙනම් බෙහෙත් කරන්න තියෙන්නේ හිතට. අපි බෙහෙත් කරන්න වෙන වෙන දේවල් වලට. බාහිර ලෝකෙට. බාහිර ලෝකෙට බෙහෙත් කරලා හිතේ තියෙන තණ්හාව නැති කරන්න බෑ. මේ ළමයි මං කියන විදිහට මේක මෙහෙම වෙන්න ඕන මේක මෙහෙම වෙන්න ඕන කියලා බාහිර ලෝකයේ හදලා අපි අපේ හිත සංසන්න හදනවා. හැබැයි ඒකෙන් වැඩිපුර ඇති වෙන්නේ තණ්හාව. ඉතින් ඒකින්ද අපි හැමදාම දුක් විඳිනවා. මෙන්න මේ දුක් නැති කරගන්න නම් අපි හිතට එවිකම් කරන්න ඕනේ. හිතට එවිකම් කරලා බලන්න ඕන කොපමණකින් තණ්හාව මට තියනවද කියලා. එහෙම එවිකම් කරලා බලන්න තියා මේ ජීවිතයේ තියෙන වැඩ කන්දරාවට හිර වෙලා ඉන්න අපිට එවිකම් කරලා බලන්න වෙලාවක් නැහැ. අන්තිමට මේ වෙලාවක් නැතුවම ඉඳලා වෙලාවක් නැතුවම ජීවත් වෙලා වෙලාවක් නැතුව මැරලා යනවා කියලා කවුරුත් දන්නවා. වෙලාවක් නැතුව ඉන්න වෙලාවෙම කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවෙම මැරලා යනවා. අපරාධ ගොඩයි ඉතින්. ඇයි අපරාධ ගොඩක් කියලා කියන්නේ? මෙච්චර අපූර්වට හිත සකස් කරන්න පුළුවන් ධර්මතාවයක් තියෙද්දි. සැනසීමක් සුවසේ ඉන්න පුළුවන්කමක් තියෙන ධර්මතාවයක් තියෙද්දි අපි දුක් විඳිනවා. ඉතින් මෙන්න මේක නැති කරගන්න අපි ඇත්තටම අපේ මානසිකාරය තුළ ධර්මය පුරුදු කරන්න ඕනේ. මේ පුරුදු කිරීම කියන එක ගැන අපිට හොඳ අදහස් ඇති වෙන්න ඕනේ. ඔකට විහිළුවක් කියලා හිතෙන නමුත් ඇත්තක්. ඒක කතා කරනකොට හිතෙන්නේ ලොකු විහිළුවක් කරා කියලා. නමුත් ඇත්තක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ පුහුණුව කියලා කියන්නේ මොකක්ද කියලා. අහ් මෙහෙම හිතුවොත් හරි දේසි. අපි ක්‍රියපදවන්න බැරි කෙනෙක් යනවා ක්‍රියපදවන්න. පුරුදු වෙන්න. ඇත්තට මොකද්ද පුරුදු වෙනවා කියලා කියන්නේ? අපි ගිහිල්ලා මේ වාහනේ ඉඳගෙන මොනවද කරන්න කියලා කිසි දෙයක් අපේ මනසට එන්නේ නැහැ. අර පුහුණු කරන එක නෑවිලා යම් යම් දේවල් කියලා දීලා දැන් වාහනේ අරන් යන්න කියනවා. යන්න කියනකොට පුහුණු කරන එක කියලා කියනවා දැන් දකුණට කපන්න දැන් වමට කපන්න දැන් වේගය වැඩි කරන්න දැන් අඩු කරන්න දැන් සිග්නල් දාන්න දැන් හෝන් ගහන්න දැන් බ්‍රේක් කරන්න කියලා කියනවා. එයා ඒව කියන්නේ කොහොමද? එයාගේ මනසට එනවා ඒවා. මනසිකාරය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. එයාගේ මනසට ඒවා එනවා. අපේ මනසට එන්නේ නැහැ. අපි එයත් එක්ක එකතු වෙලා ටික දවසක් මේ වාහනේ යනවා. ටික දවසක් මේ වාහනේ ගියාට පස්සේ එයා කියනවා දැන් ඔයාලට තනියම අරයන් පුළුවන් කියලා. ඒ තනියම අරයන් පුළුවන් කියලා කියන වෙලාවේ අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇතුලෙන් බලලා. ඒ වෙලා තියෙන්නේ මොකද්ද අපේ මානසිකාරය අපිට පණිවිඩ දෙන්න පටන් ගන්නවා. නේද? කොයි වගේ පණිවිඩද? එයා දැන් අපේ මනසිකාරය අපිට කියනවා දැන් බ්‍රේක් කරන්න. දැන් හොන් ගහන්න. දැන් වමට කපන්න. දැන් දකුණට කපන්න. එහෙනම් මොකක්ද කරලා තියෙන්නේ? හදලා තියෙනවා යමක් අපි ළඟ. මොකක්ද? මනසිකාරයක් හදලා. ඒකට අපිට ඇත්තටම කියන්න පුළුවන් ඕනනම් රිය පැදවීමේ මානසිකාරය මට තිබේ කියලා. නේද? ඔක ටිකක් තව විහිළුවක් වගේ වෙන්නේ කිරි හොද්දක් හදන එක ගැන කතා කරපුවාම. හරි. සමහර අය කිරි හොද්ද හදන්න බෑ. කිරි හොද්ද කියලා කියන්නේ නිෂ්පාදනය. ඒ කියන්නේ රස තියෙන නිපදවීම. ඒ නිපදවීම සිද්ධ කරන්න පුරුදු වෙච්ච අයට කරලා පුළුවන්. ඒක හරිය ලස්සනට කරනවා. අර ඔක්කොම ඕන කරන ටික ඔක්කොම දාලා රත් කරන ගම අතට ටික ටික අරගෙන රස බල බල තව ಜಾති ಜಾති දානවා. කොහොමද දාන්නේ? පුරුදු නැති කෙනෙක් ලුණු වැඩි වෙලා තිබ්බොත් ලුණු දානවා. නේද? එයාගේ මනස එයාට පණිවිඩය දෙන්නේ නැහැ. එයාගේ මනස එයාට පණිවිඩය දෙන්නේ නැහැ. මොකක්ද? දැන් ඊළඟට දාන්න ඕන මොනවද කියලා. නියම රස ගන්න එකතු කරන්න ඕන මොනවද කියලා පණිවිඩය දෙන්නේ නැහැ. පුරුදු කරපු නැති කෙනෙකුට. හැබැයි පුරුදු කරපු කෙනෙකුට ඒ රස දැනෙනකොටම එයාට දැන් වර්තමානයේ තියෙන රස දැනෙනකොට මේ රස හරිම රස නෙවෙයි මේ රස හරිම රස කරන්ඩ මෙන්න මේ જાතියෙන් කුඩු ටිකක් තව දාන්න ඕනේ. මෙන්න මේ ද්‍රාවණයෙන් ටිකක් දාන්න ඕනේ කියලා එයාගේ මනසට එනවා. ඒකට ඇත්තටම අපිට කියන්න බෑද කිරි හොදි මානසිකාරය කියලා. නේද? නියම කිරි හොද්දක් හදන්න පුළුවන් මානසිකාරය කියලා. මම අපේ පින්නතුන්ගෙන් ඍජුවම අහනවා. පුංචි කාලේ තිබ්බේ නැති එක එක වැඩ කරන්න පුළුවන් මානසිකාරයන් කීයක් මේ වෙනකොට හදාගෙන තියනවද? උපාධියක් ගත්තා කියලා මොකද කරේ? නේද? වෛද්‍යවරයෙක් අවුරුදු 5ක් තිස්සේ හැදුවේ මොකක්ද? මානසිකාරයක් හැදුවේ නේද? ලෙඩෙක් ඇවිල්ලා ලෙඩෙක් කියනකොටම සමහරවල් දන්නවද? විහිද ගන්න ගියාට තරහ යනවා. ඇයි දෙදේ කියන්නත් ඉස්සෙල්ලා විහිද දෙලේ කරයි. ඇයි එයාට දෙදේ කියන්නත් ඉස්සෙල්ලා අර වෛද්‍යවරයාට මානසිකාර්ය එයාගේ මානසිකාර්ය ක්‍රියාත්මක වෙන ඔය කියන්න හදන මෙන්න මේ ලෙඩේ බෙහෙත මෙන්න මේකයි කියලා. හැබැයි වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට ඒක ඉන්නේ නෑ. එතකොට වෛද්‍යවරයෙක් කොහොමද මේ මානසිකාර්ය හැදුවේ කියලා අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඉක්මනින් බලන්න මේ මානසිකාරය හැදුවේ අපේ පින්වත්නි ඉස්සෙල්ලාම වෛද්‍ය විද්‍යාලයට ගිහලා දේශනාවල් ඇහුවා. ආනගම ලියාගත්තා. ලියාගෙන මොකද කරේ? ඇඟ කිට්ටු වෙනකම් මහන්සි වෙලා පාඩම් කරා. නේද? බාණ්ඩේ ඔළුවට යේගන්නේ මානසිකාරය හදන හැටි. පළවෙනියෙන් අහ ගන්නවා. දෙවෙනියෙන් කඩපාඩම් කර ගන්නවා. ඊට පස්සේ විභාගයකට දියන්න පුළුවන් විදිහට ඒ කියන්නේ මුල මැද අග හරියට තමන්ගේ මනසින් ගලාගෙන යන විදිහට කටපාඩම් කරපු ටික හදා ගන්න ඕන. අග අන්තිමට ඇවිල්ලා මැද පස්සේ ඇවිල්ලා එහෙම ඇවිල්ලා බෑ. නේද? එහෙනම් මුල මැද අග හරියට එන්න ඕනේ. අන්න එහෙම මානසිකාරය හදා ගන්නවා. ඒ ඒක තමයි විභාග වල තියෙනවා කියන්නේ. දැන් විභාගයට ගියාම යාට මොකද වෙන්නේ? ප්‍රශ්නේ දකිනකොට පිළිවෙලට මානසිකාරය වැඩ කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි කියලා එනවා. මේ මේවා කියලා. ඊළඟට මොකද කරන්නේ? එයා ඒ ඉගෙනගත් දේවල් අරගෙන ගිහිල්ලා මලමිනි කපලා බලනවා, තව ඒවා තව පුහුණු කරනවා. පුහුණු කාලයකුත් තියෙනවා. මේ විදිහට අවුරුදු 5ක් විතර යනකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ යාට. මානසිකාරයක් හැදෙලා කරේ. මොනවද? ලෙඩේ හඳුනා ගන්නවා, හේතුව හඳුනා ගන්නවා, මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා හඳුනා ගන්නවා, හොඳ කරන ක්‍රමය හඳුනා ගන්න. ඒක කොච්චර වේගෙන් වෙනවද? හරිද? ඔය කයේ ලෙඩ ගැන. කෙලස් කියලා කියන්නේ ලෙඩක්. ලෝකයේ තියෙන ඇත්ත දේවල් ඇත්ත දේවල් නෙවෙයි වගේ පේනවා. ලෝකයේ තියෙන සත්‍ය తත්ත්වය යාට අරමුණු වෙන්නේ සත්‍ය తත්ත්වය නෙවෙයි වගේ. මේ මනුස්ස ශරීරයක කෙස්ලොම්නිය දස් සම්මස්නහර ඇට ඇට මෙදුළු ආදී වශයෙන් තියෙන පිටාම ඇත්තටම ලෝක සම්මත වශයෙන් පිළිකුල් දේවල් වලින් මේ ශරීරය හැදලා තියෙනවා. ඒක මෙන්න ඒක නෙවෙයි වගේ පේනවා. නේද? හොඳ කාර්යක්ෂම හිතක් තියෙන කෙනෙකුට නැගිට ගන්න බැරුව ඉන්නවා. කම්මැලිකමක් ඇතිලා. ඒක ලෙඩක්. එතකොට ඇත්තටම කායික ලෙඩ හැදුනාමත් එහෙමනේ. තියෙන දේ තේරෙන්නේ තේරෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට වැඩ කරන්න බෑනේ. ඒ වගේ මේක හිතේ ලෙඩක් කෙලස් කියලා කියන්නේ. මේ ලෙඩේට බෙහෙත් දේශනාවේ සඳහන් කරලා තියෙනවා. හරිද? බුද්ධ ධර්මයේ කියන එක අර්ථ දක්වලා තියෙනවා. දුගතිගාමී වෙන්න හේතු වෙන නොයේකුත් ආකාරයේ සිතුවිලි උපදින පෘථග්ජන මට්ටමේ තියෙන සිතක ධර්මතාවගයක් උපදිනවා ධර්මය කියලා. ඒ ධර්මතාවලින් සත්‍යය සුගතිගාමී කරන සිතුවිලි උපදවන විතරක් නෙවෙයි මාර්ගසිත ඵලසිත උපද්දවල නැවත කෙලෙස් නූපදින தත්තට සිතක්පත් කරවන වැඩපිළිවෙලක් කෙරෙන ධර්මතාවයක් තමයි කුසල් කියලා කියන්නේ නැත්නම් බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට එන්නේ ඒක තමයි බෙහෙත. අන්න ඒ බෙහෙත පාවිච්චි කරන්න නම් ඒ බෙහෙත ක්‍රියාත්මක කරන්න නම් වෛද්‍යවරයෙක් වෛද්‍ය මානසිකාරයක් හදාගත්තා වගේ ඒ ඒ ඒ ඒ දේවල් වලට ඒ ඒ බෙහෙත් යොදා ගන්න පුළුවන් මානසිකාරයක් අපිට තියෙන්න ඕනද නැද්ද? ඒක තමන් තුළම හැදෙන්න ඕනද නැද්ද? හිටියේ කියනනම් ආශ්‍රවයන් ආශ්‍රව කියලා කියන්නේ අධික කෙලෙස් වලට. එතකොට මේ ආශ්‍රවයන් හැම වෙලෙම තියෙන ආශ්‍රවයන් නැති කරලා නැති ආශ්‍රවයන් නැති වෙන්න දෙන්නේ නැති මානසිකාරය. හැම වෙලෙම යමක් දකිනකොට යමක් ඇහෙනකොට යමක් විඳිනකොට තියෙන ආශ්‍රවයන් නැති වෙන හඳුනා ගැනීම. තියෙන ආශ්‍රවයන් නැති වෙන සැකසීම. අපේ හිත තුළ සිද්ධ වෙන්න ඕනේ මෙතන. ඒක එහෙම නෙවෙනවා නම් ඒක ඇති වෙන්න අපි කරන්න ඕන දේ ගැන අදහසක් එන්න ඕනේ. විහෙද දෙන්න ඕනේ කියලා. එතකොට ඒක ටිකක් යමුරෙන් හිතන්න ඕන දෙයක්. හරිද? ඒ මානසිකාරය හදන්නත් මොකද කරන්න ඕනේ? අර වගේ වෛද්‍යවරයා කරා වගේ ඒව අහන්න ඕනේ. ඒ බුදුහාමුදුර ඒ පියවර පහ දේශනා කරලා තිනවා. සූතා අහන්න. දහතා ධාරණය කරගන්න. මම අපේ පින්වත්තුන්ගෙන් හැමදාම අහන බණ අහලා බණ ධාරණය කරගන්නවද? නේද බණ කටපාඩම් කරනවද ළමයි විභාගයට කටපාඩම් කරනවා වගේ ඉගෙනගත්ත ධර්මය ඇත්තටම අර වතුර බේසම් කකුල් වලට දාගෙන හරි හිතේද නැති හදාගෙන තියාගෙන රැතිසි කටපාඩම් කරන්න ඕනේ. හරි විදියට නෝ. හරි කටපාඩම් කරන්න ඕනේ. ඒ වගේම ඒක තමන්ගේ පැත්තෙන් එක දිගට පිළිවෙලට මුල මැද අග පිළිවෙලට තමන්ගේ මානසිකාරයෙන් ගලාගෙන එන විදිහට හදන්න ඕනේ. ඒකට කියන වචසා පරිචිතා සුතා දතා වචසා පරිචිතා. ඒ විදිහට ගලාගෙන එන දේ තමන්ගේ මේ ශරීරය බඹයක් විතර වෙච්ච මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ශරීරය කියලා කියන්නේ මනසත් එක්ක. හරිද? මෙතන සිද්ධ වෙන සියලු සිද්ධි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ ගැලීම් පහක් මේ අපේ ජීවිතය කියලා අපි හිතාගෙන ඉන්නේ එක එක පුද්ගලයා කියලා අපි හිතාගෙන ඉන්නේ සම්පූර්ණයෙන්ම අපිට අයිති නැති ගැලීම් පහක්. මේක නිරීක්ෂණය කරන්න ඕනේ. මේක නිරීක්ෂණය කරන්න ගියාම මේ නිරීක්ෂණය කරන දෙයක් යමක් අපි නිරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ළමයින්ට පරීක්ෂණයක් කරන්න ගියාම ඒක තුල කළ යුතු නිරීක්ෂණය සිද්ධ කරනකොට අපි ළමයින්ට ඉස්සෙල්ලා දත්ත ටික උගන්වනවා. මෙන්න මේවා තමයි බලන්න ඕන මේක මේක මෙහෙම වෙනවද කියලා බලන්න ඕන කියලා දැනුම තියෙන්න ඕන. අන්න ඒ දැනුම තමයි අපි අර සුතා කියලා ඇති කරගත්තේ. වේදනාව පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාරයන් පිළිබඳව, විඥානයන් පිළිබඳව, ඒවැය සැබෑ තත්වයන් පිළිබඳව අපි හරියට විමසලා බලලා දැනගෙන ඒක මෙතන ක්‍රියාත්මක වෙන ආකාරය විමස විමසා විමස විමසා බලන්න ඕන. මම නිකන් උදාහරණයක් කියන්නම්. හැමදාම අහන උදාහරණයක්. නමුත් හැමදාම අහන්න ඕනේ. මොකද මේවා තේරුම් ගන්නව නෑ නැත්තම්. පැපොල් රස තියෙන්නේ පැපොල් වලද කියලා අහපුවාම කට්ටිය පොඩ්ඩක් වික්ෂිප්ත වෙනවා. මෙච්චර කරලා අපි හිතා හිටියේ පැපොල් රස තියෙන පැපොල් වල කියලා. එහෙම වුණා නම් කොරෝනා කාලේ මොකද උනේ? කට්ටිය පැපොල් කෑවා කඩදාසි වගේ. පැපොල් කාලා කියනවා කඩදාසි කෑවා වගේ. රස දැනෙන්නේ නැහැ කියලා. එහෙනම් පැපොල් වල රස තියෙන දිහා නැත. ඒතර පැපොල් රස තියෙන දිවේද? එහෙම තියනවා නම් මේ දැන් බණ අහන ගමන් පැපල් රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය දෙකේම නැත්තම් පැපල් රස තියෙන්නේ හිතේද? හිතේ තියෙනවා නම් දිවත් නැතුව පැපලුත් නැතුව විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා අහපුවාම නම් අපේ කට්ටිය හොඳටම දන්නවා බාහිර ආයතනය, අභ්‍යන්තර ආයතනය සහ විඥානේ එකතුව කියලා. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හැදෙන්න ස්පර්ශය ඕනේ. වේදනාව හැදෙන්නේ වේදනාවට අපි කියන්නේ සම්පස්සජ වේදනා කියලා. චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, දිව්‍ය සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියලා. එතන සම්පස්සජ වේදනාවල් ඒ කියන්නේ හැදෙන්න ඕන කරන જાති තුනයි. බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන සහ විඥානය. ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ. එහෙනම් පැපොල් නිසා ඇති වෙන වේදනාව හටගන්න තුනක් ඕනේ. මොනවාද? ඒක පැත්තකින් පැපොල් ඕනේ. අනිත් පැත්තෙන් දිව ඕනේ. අනිත් පැත්තේ ඒතකොට තුරන් ඕනේ. ඕක දැවුණාද? නේද? අපේ ජීවිතේ අපි ධර්මය එකතු කරගන්නවා කියලා කියන්නේ අන්න එහෙම අපේ ක්‍රියාකාරීත්වය දෙස ධර්මානුකූලව තමන් ඉගෙනගත්ත ධර්මය අපේ ක්‍රියාකාරීත්වයත් එක්ක සම්බන්ධ කර ගැනීමට කියන විදර්ශනාව කියලා. විදර්ශකයාට තමන්ගේ ජීවිතය ඇතුළ දැනෙනවා. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ කියලා දැනෙනවා. හරිද? එතකොට ඒක දැනෙනවා නම් එයාට ඒක හදා ගන්න පුළුවන් වැරදි තැන් තියෙනවා නම් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට හදා ගන්න ක්‍රමයක් නැත්තේ නැහැ. ඒ හින්දා අපේ මානසිකාරය ඔන්න ඔය විදිහට හැදෙන විදිහට කරන්න නම් කොහොමද කිරි හොදි හදන්න මානසිකාරය හදාගත්තේ? පුරුදු කරලා. අම්මගෙන් අහගෙනනේ නේද? ටොකු වෙන නැන කියලා දුන්නා. නේ? කොහොමද අර වෛද්‍ය වරයා ඒ මානසිකාරය හදාගත්තේ අවුරුදු ගාන පුරුදු කරලා. කොහොමද වාහනේ ලැබෙන මානසිකාරය හදාගත්තේ? පුරුදු කරලා. එහෙනම් එහෙනම් කෙලෙස් අඩු කරන මානසිකාරය හදන්න වෙන්නේ මොන කරලාද? පුරුදු කරලා. අපි දන්න ධර්මය පුරුදු කරන්න ඕනේ. දුක හිතෙන කතාවක් තියෙනවා. අපි කොච්චර මහන්සි වෙලා කොච්චර මානසිකාර මේ වෙනකොට හදලා තිනවද? ඇඳුමක් මහ ගන්නවා කියන එක. ගමනක් යනවා කියන එක පවා. පාර හොයාගෙන ගමනක් යනවා කියලා කියන්නේ මානසිකාරය. හරිද? කෑමක් හදනවා කියන්නේ මානසිකාරය. උගන්වනවා කියන්නේ මානසිකාරය. කියලාට ඒ මානසිකාරය එනවා. මම නිකන් අහුවොත් අපේ පින්නන්ත අයගෙන් මේ වෙනකොට මානසිකාර කොච්චර හදාගෙන තියෙනවද? නේද? ඒ කියන්නේ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියන එක. ඔක්කොම හදාගත්ත අපිට ලෝකයේ තියෙන වටිනම මානසිකාරය හදාගන්න බැරි වුණා නේද? ඒක බැරි දෙයක්ද? ඒක බැරි දෙයක් නෙවෙයි පුළුවන් දෙයක්. අච්චර දේවල් හදුවනම් මේක බැරිද? නේද? එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරලා ධාරණය කරගෙන ඒක භාවිතා කරමින් ඒක පාවිච්චි කරමින් නැවත නැවත නැවත නැවත නැවත නැවත පාවිච්චි කරමින් ධර්මය තමන්ගේ තුලින් නැగిලා එන විදිහට මානසිකාරය සකස් කරගන්න ඕන. හරියට කොයි වගේද? මధుරේ කරි මරන්න හදනකොට පානාතිපාතා වේරමණී කියලා නැగిලා එන විදිහට එක ඒක නැగిලා යන විදිහට හැදිලා තියෙන්න ඕනේ. හැදිලා නැත්තම් හැදිලා නැත්තම් කොහොමද දන්නවද? කිරි හොද්ද හදාදීදී කවුරු හරි මිරිස් කුලියක් අරන් එනවා. ලොකු තඩි මිරිස් කුලියක් අරන් ආවලා කවුරු හරි කියනවා මේක දාන්න කියලා. ඒක දැම්මොත් මොකද වෙන්නේ? මේක මිරිස් හොද්දක් වෙනවා. හරිද? එතකොටම අර කිරි හොද්ද හදාදී ඉන්න කෙනාගේ මනසට මොකක්ද දෙන්නේ? ඕක නම් දාන්න එපා. ඕක දැම්මොත් එහෙම ආම් බලන්න ඒක දාන්න එපා කියන මනස්කාරය එනවා. නේද? අන්න ඒ වගේ ප්‍රාණඝාතයක් කරන්න හදන වෙලාවට පාණාතිපාතා වේරමණී එන්න ඕනේ කියලා මනසිකාරයක් එන්න. ප්‍රාණඝාතය කළොත් මට හානියක් වෙන්නේ කියලා මනසිකාරය එන්න ඕනේ. ඒක එන විදිහට අපි හදන්න ඕනේ මේක. මේකේ තමන් විසින් කරගත යුතු ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා කියලා තේරෙනවා. නේද? මේක හරි අපූර්ව කාරණාවක්. කම්මැලිකමට පෙරදිලා තියෙනවද? ෆෝන් එකට පෙරදිලා තියෙනවද? නේද? ෆෝන් එකට පරදිනවා නම් කම්මැලිකමට පරදිනවා නම් ඒ ඇයි? දැන් තේරෙන්න ඕනේ. ෆෝන් එකට එක දිගට පරදිනවා මිනිස්සු. අදත් පරදිනවා, හෙටත් පරදිනවා, අනිද්දාත් පරදිනවා, දිගටම පරදිනවා. කම්මැලිකමටත් එක දිගට පරදිනවා. ෆෝන් එකත් එක්ක ඉඳලා ඉවර වෙච්ච ගමන් අපේ මනස අපිට කියනවා හෙටනම් ඊළඟ සැරේ නම් මේකට අහු වෙන්නෙම නෑ කියලා. කම්මැලිකමට පෙරදිච්ච වෙලාවට අපේ මනස අපිට කියනවා ආයෙනම් මං කම්මැලි වෙන්න ආයෙනම් මං නිදියන්නේ නැහැ කියනවා. ආයෙ වැඩි වෙනවා. ඇයි? පුරුදු කරේ නැහැ. වාහනේ එලවන්න ගිහිල්ලා කොහේ හරි වැරදි වැඩක් කරනවා. ඊළඟ සැරේ කරන්නේ නැහැ කියලා හිතුවට හරියනවා. අපි දුම් වමට කපන්න ඕන වෙලාවේ වමට කපා ගන්න බැරි වෙනවා. හැප්පෙන්නම යනවා. අර යන්තම් අර ළඟ ඉන්න කෙනා බේරගන්න. දැන් මම හිතා ගන්නවා ඊළඟ සැරේ නම් මම ඔහොම කරන්නේ නැහැ කියලා. හිතුවට හරියනවද? හිතුවට හරියන්නේ නැහැ. මේ වෙලාවට ඒ සංඥාව එන විදිහට හදන්න ඕනේ. මේක මහා විද්‍යාත්මක වැඩ පිළිවෙලක්. මේක හොඳට අතුලාන්තයෙන් දකින්න ඕන වැඩ පිළිවෙලක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු ආශ්‍රවයන් නැති කරන පරියාය මන් දේශනා කරනවා. කාටද දේශනා කරන්නේ? දන්නහුට හා දක්නහුට කියලා. හරිද? මොනව දන්නහොට හා දක්නහොටද කියලා දේශනා කරනවා. ඒ මොනවද? යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය දන්නහොට හා දක්නහොට කියලා. හරිද? මොකක්ද යෝනිසෝ මනසිකාරය කියලා අර්ථ දක්වනවා. ආශ්‍රවයන් නැති ආශ්‍රවයන් ඇති වෙන්න දෙන්නේ නැතුව තියෙන ආශ්‍රවයන් නැති කරන මනසිකාරය යෝනිසෝ මනසිකාරය. එතකොට මේ මනසිකාරය එහෙනම් මොකද්ද කරන්න ඕන අපිට ඇතුළාන්තයට පණිවිඩ දෙනවා මෙන්න මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න එපා. කරන්න එපා වැඩ කරන්න එපා කියලා කරන්න ඕන වැඩ කරන්න ඕනේ කියලා අපිට පණිවිඩ දෙනවා ඔන්නේ මානසිකාරය. මම නිකන් අහනවා. ඒ ඔය කියන මානසිකාරය ඉක්මනට හදාගන්න ඕනද නැද්ද? එතකොට අපි ජීවත් වෙනවා හරි විදිහට. හරිද? ඒකයි මම මාතෘකා කරගත්තේ අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමියන්ති ඒ පමත්තා යථාමතා කියලා කතාව. ඉක්මනට අපේ පින්නන්නේ අපි යෝනිසෝ මනසිකාරය කියන එක වැඩ කරන විදිහට අපේ තුල ඒක දකින්න පුළුවන් දෙයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිද්ධියක්. කෙනෙකුගේ මනසක් තුල සිද්ධ වෙන සිද්ධියක්. ඒ විදිහට ඒ මනසිකාරය හැදුවනම් එයා එයාගේ ක්‍රියාකාරීත්වය ඒකට අනුව වැඩ කරනවා. ඒක හරියට නිකන් පරිගණකයක් හරි මොකක් හරි උපකරණයක් හරි ෆෝමැට් කරනවා වගේ වැඩක්. අලුතෙන් මේක ධර්මයට නින්දා වෙන්නේ නැහැ මම මෙහෙම කිව්වට තේරුම් ගන්න නේ කියන්නේ. හරි මොකද ධර්මය ගැන තියෙන ගෞරවය අපි ළඟ ගොඩාක් තියෙන නිසා මේ වගේ පොඩි උදාහරණයක් කියන්න බෑස් හිතෙනවා. මේ වර්තමාන කාලේ තියෙන. නමුත් ඒක ගැළපෙන හින්දා කියන්න හිතෙනවා. බලන්න මෘදුකාංගයක් දානවා මොකක් හරි කම්පියුටර් එකට. ඒ මෘදුකාංගය දැම්මට පස්සේ ඒ විදිහට වැඩ කරනවා ඒක. නේද? අපි තමයි Excel කියන මෘදුකාංගය දැම්මට පස්සේ Excel වැඩ කරන විදිහට වැඩ ගන්න පුළුවන් අපිට ඒක. අපේ කම්පියුටර් ඒ විදිහට අපි මොකක් හරි ආදානයක් දුන්නාට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිදානය නේද? ඒ කියන්නේ අපි අපේ කීබෝඩ් එකෙන් ඉන්පුට් එකක් දුන්නාම එයා ඒක හදලා දෙනවා. එයාට දෙන අන අනුව ක්‍රියාත්මක කරන්න නම් මේ වෘත්තුකාංගය තියෙන්න ඕන. මම අහනවා ඒ වගේද නැද්ද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන අපේ මනසට මෙන්න මේ මෘදුකාංගය දාගන්න කියලා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. හරිද? ඒක දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒක වැඩ කරනවා. හරිද? ඒක දාගන්න ක්‍රමය තමයි සුතා, දතා, වචසා, පරිචිතා මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ දෘෂ්ටිය, අපේ දැක්ම ඍජු වෙනවා. හරිද? මං hina යන කතාවක් කියන්නම්. බෙහෙත් පෙත්තක් අතට අරගෙන කොයි වෙලාවකවත් අපි වෛද්‍යවරයෙක් තුන බෙහෙත් පෙත්තක් අතට අරගෙන මේ බෙහෙත් පෙත්තෙන් මගේ ඉසේ කැක්කුම සුව වේවා මගේ බඩේ කැක්කුම සුව වේවා කියලා බොනවද එහෙම ප්‍රාර්ථනා කර කර බොනවද නෑ එහෙම බොන්නේ නෑ ඒ දන්නේ අපේ මනස දන්නවා මේ බෙහෙත් පෙත්තෙන් මේ දෙදේ හොඳ වෙනවා කියලා හැබැයි උනට අපි මෙහෙම කතාවක් නා කියනවා මේ පංචශීල ප්‍රතිපදාව උතුම් නිර්වාණ අවබෝධය සඳහා වේවා කියලා කියනවා. එහෙම වේවා කියලා කියන්නේ ඒක එහෙම වෙනවා කියලා අපි දන්නේ නැතිද කියලා ප්‍රශ්නයක් වෙනවා. නේද? සමහරට අර බෙහෙත් පෙත්ත අද්භූත එකක් නම්. හරිද? අපි දන්නේ නැත්නම් අපිට විශ්වාසයක් නැත්නම් බෙහෙත් පෙත්ත ගැන. ඇත්තට මම කියන්නේ අපිට බෙහෙත් පෙත්ත ගැන විශ්වාසයක් නැතිනම් සමහර විට අපි ප්‍රාර්ථනා කරන්න ඉඩ තිබ්බා. අනේ මේ බෙහෙත් පෙත්තෙන් මගේ හිත එකක් උමඩු වේවා කියලා. එහෙනම් පංචශීල ප්‍රතිපදාව ගැන විශ්වාසයක් නැද්ද කියලා සැකයක් වෙන අර වගේ ප්‍රාර්ථනාවක් කරන හින්දා බොහෝ පින් කරලා හුඟක් කට්ටිය මොකද කරන්නේ මේ පින නිවන දක්වා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කමක් නැහැ එහෙම කරාට නමුත් ඊට වැඩි එහාගේ මානසිකත්වයක් අපිට තියෙන්න ඕන අපි කරන දේ දැනගෙන කරන්න ඕන මම හැමදාම මතක් කරන්නේ නිගණ්ඨනාත පුත්‍ර වගේ කට්ටිය අපිට වැඩිය හොඳ අය. ඇයි දේශනාවේ පළවෙනිම බුද්ධ දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකලිකානෝ යෝගෝ හීනෝ ගම්මෝ පු탁ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේ කාමසුකල්ලි කාමයෝගේ නැත්තම් ඇහැ කරන ආසය දිය ශරීරය පිනවමින් ඉන්න අයගේ ස්වභාවය පෘථග්ජනකයි ග්‍රාම්‍ය කියන්නේ පහත් ගමේ කියන එක නෙවෙයි හරි ඒක ග්‍රාම්‍යයි ඒක හීනයි හීනෝ ගම්මෝ පෘථග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ හැබැයි අර්ථකිලමතාන යෝගය ගැන දේශනා කරේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා ඒක දුක පිණිසයි ඒක අනාර්යයි අනර්ථය පිණිසයි. නමුත් ඒක ග්‍රාම්‍ය හීනයි කියලා දේශනා කරන්නේ නැත්තේ ඇයි දන්නේ අත්කලමතාන යෝගයේ තිබ්බ මිනිසුන්ට උවමනාවක් තියෙනවා. කෙලෙස් අයින් කරගන්න. කර්මය ශේ කරගන්න. ක්‍රමේ දන්නේ අනර්ථකාරී වැඩ කරනවා. සුනකයෝ වගේ ජීවත් වෙනවා. මොකද මට මේ බල වෙලා ජීවත් වෙන්න අනාගතයේ තියෙනවනේ දැම්ම මේක ඉවර කරන්න ඕනේ කියලා මනස ජීවිතේම සුනකෙක් වගේ ජීවත් වෙනවා. ඒකේ විසුද්ධිය ලැබෙනවා කියලා හිතන්නේ. යන මොකක් හරි උත්සාහයක් ගන්න අය. ඒකට ගිහිල්ලා ගංගානංගගේ බැහැලා ඉන්නවා. පස් පැත්තකින් ගිනි තියාගෙන වටේට හතර පැත්තකින් අවුවෙන් තැවිලා තවලා ඉවර කරන්න හදන කර්මය. ගංගාගනන් නදී බැහැලා ඉන්න නිගණ්ඨගේ කට්ටියගෙන් බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා අහනවා මම මේ පොඩි උපහාසයක කාරණාවක් කියන්න හදන්නේ ඒවා කියනකොට කියන්නමයි හදන්නේ කියලා කියන එක හොඳයි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ කට්ටියගෙන් අහනවා මොකද කරන්නේ අපි මේ කර්මය හොදනවා හරිද දැන් කොච්චරක් හේදිලාද දන්නේ තව කොච්චරක් හේදෙන්න තියෙනවද දන්නේ මේ මිනිස්සුන්ට සිහිය පුතින එතකොට අපිත් අපෙන් විමසලා බලන්න ඕනේ මමත් නිවන් දකින්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරන කෙනෙක් නිවන් දැකීම සඳහා මං කොච්චර සුසුසුකම් ලැබිලාද මේ වෙනකොට. මගේ මානසිකාරය කොච්චර සකස් කරගෙනද මං නිවන් දකින්න කියලා. අපි ඇහුවොත් මොනවා කියයිද කට්ටිය? දන්නේ නැහැ. තව කොච්චර කරන්න තියෙනවද කියලා ඇහුවා. දන්නේ නැහැ. ඒක තමයි වැඩේ. තමන් තුළින් අවබෝධ කරගත යුතු ධර්මයක් සාක්ෂාත් කරගත යුතු ධර්මයක්. ඒ ධර්මය සාක්ෂාත් කරගන්න භාවිතා කළ යුතු දෙයක් තමයි අරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. එහෙනම් ආර්යෂ්ඨාංග මාර්ගයේ තියෙන දේවල් මොනවද? ඒවා ඔක්කොම දුක් නැති කරන මාර්ගය. මේ වර්තමානයේ මේ පෘථග්ජනව ඉන්න මගේ හිතට දුකක් එනකොට මගේ දරුවෙක් දැක්කේ නැහැ. මගේ ස්වාමියා දැක්කේ නැහැ, ස්වාමි දියණිය දැක්කේ නැහැ, අම්මා තාත්තා දැක්කේ නැහැ කියලා. ඒකට දැක්කේ නැත්තම් ගිහලා බලන එක වෙන වැඩක්. නමුත් ඒවා හින්දා මගේ අතුලාන්තයට දුක් වෙනවනම් මං ආය යනවා ධර්මදේශන මුලටම. දුක් වෙනවනම් දුක් වෙන්නේ දැක්කේ නැති හින්දාද? එයාලා කෙරෙහි තියෙන තණ්හාව හින්දාද? දැකීමේ තණ්හාව හින්දාද? දෙකෙන් කොබද? දැකීමේ තණ්හාව නැත්තම් දැක්කේ නැහැ කියන ප්‍රශ්නේ නැහැ. හරිද? දැකීමේ තණ්හාව තිබේ නම් දැක්කේ නැත්තම් හරිද? අපේ මානසිකාරයේ ගිහිලා තියෙන භාගයට. හරිද? තණ්හාවයි දුක් ඇති කරන්නේ. මට දුක් ඇති වෙනකොට මම යනවා දකින්න. ඒ මොකද මගේ මනස මට දෙන පණිවිඩය මොකද්ද? ඔයාට දුක් ඇති වෙලා තියෙන දැක්කේ නැති හින්දා කියලා. හැබැයි මට දුක් ඇති වෙලා තියෙන දැක්කේ නැති හින්දා නෙවෙයි මගේ ළඟ තියෙන තණ්හාවෙන්ද. ඔයාලට ඔය සතුට ඇති වෙලා තියෙන දැක්ක හින්දා කියලා මගේ මනස කියනවා. මට තණ්හාව නැති දෙයක් දැක්කම සතුටක් එනවා. එනවද? නෑ. නේද? එහෙනම් මට සතුට එන්නේ මට තණ්හාව තියෙන දැකීමේ තණ්හාව තියෙන දේවල් දැක්කම මට සතුටක් එනවා. හිතේ පීඩනය අඩු වෙන හින්දා. ඒකින්ද අපි හැම වෙලේම දකින්න අහන්න විඳින්න අවශ්‍ය කරන දේවල් වලින් සතුට මේ හිතේ ලබා ගන්න ඒවා දැකීමට ඇසීමට විඳීමට පුළුවන් තරම් උත්සාහ ගන්නේ ඒව හරහා අපිට තේරෙන්නේ මේක ඇතුළේ තියෙන ප්‍රශ්නයක් කියලා. මේකට මහා නින්දාවක් කරලා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරලා තියෙනවා. හරිද? ඒක මහා හිනායන එකක්. අර සුනකේ වීරිච්ච මස් කට්ටක් උස්සන් එනවා. උස්සන් ඇවිල්ලා මොකද කරන්නේ? ඒක හපනවා. මේ මස් කට්ටේ මොකුත් නැහැ. මාසුත් නැහැ, ලේත් නැහැ, ලේ රහත් නැහැ, මොකුත් නැහැ. පොඩි වැඩක් වෙනවා හැබැයි. හපන්න හපන්න මොකද වෙන්නේ? එයාගේම කටතුවාල වෙලා ලේ රහ වෙනවා. දැන් එයාගේ අදහස මොකක්ද තේන්නේ නැහැ මස් කට්ට කාටවත් එයා ලේසියකට කිට් වෙන ස්වාමියාටවත් කිට් වෙන්න දෙන්නේ නැහැ මස් කට්ටක් අහුවෙච්ච ලාවට. එයාගේ ලෝකේ තියෙන ලොකුම සම්පත මස් කට්ට කවුරු හරි එයා දිහා බැලුවත් එයා හිතන්නේ මස් කට්ට උදුර ගන්න තමයි බලන්නේ කියලා. නේද? එයාට කිට් වෙන්නවත් දෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ. මස් කට්ටෙන් නෙවෙයි එයාට අවශ්‍ය කරන ලේ රස දැනෙන්නේ එයාගේම කටෙන් කියලා. ඒ වගේ තණ්හා නිස්සෘත වස්තු දැක්කම අපේ හිත සතුට වෙනවා. අපි දන්නේ අපේ හිතේ තියෙන ස්වභාවයක් ඒක කියලා. හිතෙන්ම උපදින සතුටක් කියලා. අපි හිතන්නේ බාහිර වස්තුව තමයි මේ සතුට හැදුවේ කියලා බාහිර වස්තුව අල්ලලා ගියක් ඇතුලෙන් තියලා ඉබ්බෙත් දාලා තාප්පයක් හදලා බල්ලෙකුත් එතනින් තියලා බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා බෝඩ් එකකුත් ගහලා නේද හ්ම් මිනිස්සු ලෝකේ තියෙන වස්තු රකින්නවා එයි එයාලා හිතන්නේ බාහිර වස්තු වලින් තමයි සතුට වෙන්නේ කියලා හරිද මේ මානසික පරිවර්තනය සිද්ධ කරගන්න වෙනවා ඒ වස්තු නැති වෙනකොට දුක් වෙනකොට එයාලා හිතන්නේ ඒ වස්තු නැති වෙච්ච හින්දා දුක් ආවේ කියලා. ඒකද මිනි පෙට්ටිය ළඟට වෙලා කෑ ගහනවා. නැගිටින්න කතා කරන්න හොඳටම දන්නවා නැගිටින්නේ නැහැ කියලා දන්නවා කතා කරන්නේ නැහැ කියලා දන්නවා දේනවා තියලා විලාපේ හරිද වෙන කරන් දෙයක් නැති හින්දා එතකොටවත් තේරෙන්නේ නැහැ අඩුම ගන්න මේ මගේ හිතේ තියෙන තණ්හාව කියලා ඒකද මම නිකන් අහනවා පළවෙනි මානසිකාරය පළවෙනියෙන්ම අපිට මානසිකාරය එන්න ඕනද නැද්ද? දුකක් ආවම තණ්හාව හින්දායි මේක ගියා. නේද? ඒක ආවොත් තණ්හාව නැති කරන වැඩ පිළිවෙලට අපේ හිත යාවි. ඉස්සෙල්ලාම අඩුම තරමින් ඒක එන විදිහට හදන්න ඕනද නැද්ද? ඒක හදන්න ඕනේ ඒක ආශ්‍රය කරලමයි. මම නිකන් අහනවා අනුරාධපුරේ කියනකොට අපිට මතක් වෙන්නේ මොනවද? ජයසිරිමා බෝධින් වහන්සේ රුවන්වැලිසෑය. ඒ බස් ස්ටෑන්ඩ් එක නැද්ද? මහනුවර කියනකොට මතක් වෙන්නේ දරදා වහන්සේ. ඒ ස්පිතාලය නැද්ද? ඇයි මතක් වෙන්නේ නැත්තේ? අනුරාධපුරයට සම්බන්ධ කරලා අපි වැඩිපුර වාර ගාණක් හිතලා තියෙන්නේ අනුරාධපුරයට හොඳට තේරුම් ගන්න. අනුරාධපුරයට සම්බන්ධ කරලා අපි වැඩිපුර වාර ගාණක් ආශ්‍රය කරලා තියෙන්නේ දැසිමාවදී. මහනුවරට සම්බන්ධ කරලා අපි වැඩිපුර වාර ගාණක් ආශ්‍රය කරලා තින්නේ ධර්ම මාර්ගාව. හරි. දුක් ඇති වෙන එකට සම්බන්ධ කරලා වැඩිපුර වාර ගාණක් අපි තණ්හාවයි දුකට හේතුව කියන එක ආශ්‍රය කරොත් අය කියන්නේ දුක් ඇති වෙනකොට හිතකට ඒ දුක් ඇති වෙන්නේ තණ්හාව හින්දායි කියන එක දුකක් ඇති වෙන හැම වාරයකම ආශ්‍රය කරොත් අර රිය පුහුණු වෙන කෙනා අර පුරුදු කරන කෙනාගෙන් ආශ්‍රය කරා කියන්නේ පුරුදු කරා කියන්නේ නේද පුරුදු කරොත් ඕකෙන්ද පටන් ගන්නවා එතකොට දුකක් ඇති වෙන හැම වාරයකම අපි නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරොත් මේ දුකට හේතුව තණ්හාවයි දුකට හේතුව තණ්හාවයි කියලා අන්න අපිට මොකද වෙන්නේ මේක මතක් වෙන විදිහට අපේ මනසකාරය හදන්න පුළුවන්මද නැද්ද? පුළුවන්මයිද නැද්ද? පුළුවන්මයි ආයේ ඒකේ කතාවක් නැහැ. එහෙම හැදුවොත් අපේ හිත ඊට පස්සේ ඉතිරි ටික කරගන්නවා. ආ, තණ්හාවනේ මේකට හේතුව. එහෙනම් මේ දුක තියාගෙන ඉන්න බෑනේ. කොහොමද අපේ තණ්හාව නැති කරන්නේ? කියලා ඉතිරි ටික හොයන්න පෙළපෙනවා. පටන් ගන්න තැන පටන් ගන්න ඕනේ. මේක ආරම්භ කරන්න තැනක් තියෙනවා. හරිත් අපේ මානසිකාරයේ මහ වේගෙන් හරි උත්තරය දෙන්න ඕන අපිට. එතකොට ඒක යෝනිසෝ වෙන්නේ. යෝනිසෝ මානසිකාරය හදන්න පුළුවන් එකක්. මම කියන්නේ ඒකයි අපරාධ පරක්කු කරන්න එපා කියලා. හරි. පරක්කු කරන්නේ නැතුව මේක හදන්න ඕන. මේක හදන්න බැරි දෙයක් නෙවෙයි. ඒක නිසා මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන සම්පත කොච්චර ලොකුද? නේ? දැන් නිකන් හිතෙන්නේ නැද්ද? මම අහන්නේ මම දන්නේ නැතුව තමයි බෞද්ධ වෙලා තියෙන්නේ කියලා. නේද? සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ මහා බෝසත්ත්වයන් වහන්සේ පෙරම්දම් පුරලා ශාසනය හදනවා කියලා කියන්නේ මෙන්න මේ පණිවිඩය. ඔහේ හොම්ම මින්න ඕනේ. ඔන්නෝක අස්ස හදන්න පුළුවන්. මේ පණිවිඩය තමයි හදලා දෙලා තියෙන්නේ. ඒකට මේ පණිවිඩය හරියට දන්නේ නැතුව අපිට මේ පණිවිඩයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා දැනෙන්නේවත් නැතුව අපි කියනවා බෞද්ධ කියලා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා පැවිදෙනවා. ඒ පැවිද්ද එකම අරමුණ මොකද්ද? ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන විදිහට පිරිසිදුවම පරිපූර්ණවම හරියට සකක් වගේ මේ ශාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙනවා කියලා. එතකොට එදා බුදුබණ ඇහිලා අන්‍යතා තීර්ථකයෝ මොකද කරේ? තමන්ගේ අනුගාමිකයෝ ද්විතීර්ථක නායකයෝ පවා තමන්ගේ අනුගාමිකයෝ වෙද්දී උස්සාසනෙන් පල්ලෙහාට බහැලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා උක්කුටියෙන් ඉඳගෙන ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා මේ බණ ඇහිලා. හරිද? එයාගේ එයාගේ කට්ටිය ඉන්න තැනම. අනිත් පැත්තට බුදුහාමුදුරේ ඉන්න පැත්ත හැරිලා. සමහර තීර්ථකයෝ අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං ආවිවරේය වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වගේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩු කරුණා වගේ සාසනයේ නැත්තම් මේ පණිවිඩයේ ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරනවා මේ මෙච්චර වෙලා මං කියුවේ මගේ ධර්මය නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මය කතා කරනවා නම් කෙනෙකුට ඈතනේ නම් මේ කිව්ව දේ. මම නිකන් අහනවා බණ අහගෙන හිටියාගෙන් දැනුණත් දන්නේ යටිකුරුලා තිබුණා කොටු කරනවා වගේ කියලා. නේද? වැහිලා තිබ්බ දෙයක් කරනවා කියලා මහා ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක් හරි දැවුණත් දන්නේ එහෙම දැනුණා නම් අපි දෙගොල්ලම එකතු වෙලා කතා කරලා තියෙන්නේ බුදුහාමුදුර දේශනා කරපු ධර්මය. මේක කොයි වෙලාවකවත් මේ මං කියන එකක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ මම ශාස්ත්‍රවරයෙක් වෙලා නෙවෙයි. මේ අමාරුවෙන් ගැට ගහගෙන නේද <laughs> බුදුහාමුදුර දේශනා කරපු දේ අමාරුවෙන් කියන කොටත් කියන කෙනාටත් දැනෙනවා. යාට කරලා තිබ්බ දා කුඩු කරුණාව කියලා තුට්ටක් හරි. අහන කෙනාට දැනෙනවා. ඉතින් එහෙනම් අපිට කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා. මේ කතා කරපු දේවල් ප්‍රායෝගික නැද්ද? නේද? මේ කතා කරපු දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දෙයිද? මේවා කරොත් පැහැදිලිව විසඳුමක් ලැබෙනවද නැද්ද? මෙන්න මේ විදිහට අපේ පින්නත් මේ මිත්‍යා දෘෂ්ටික මට්ටමක තියෙන හිතක වැරදි කෙරෙන මට්ටමක තියෙන හිතක් සෝවාන් මාර්ග හිත දක්වා අරගෙන යන්නේ කොහොමද කියලා ඔය ක්‍රමයට විස්තර කරන්න පුළුවන්. හරිද? එහෙම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? නේද? අන්න එහෙම වුණොත් කිසි අඩුවක් නැතුව ඒක විස්තර කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට බය නැතුව කියන්න පුළුවන් බැයිද මේ ධර්මය තුලින් නිවන් දකින්න පුළුවන් කියලා බය නැතුව පිළිවෙතට යන්න පුළුවන් බැයිද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය එක පැත්තකින් රතරින්ද සූත්‍රය. තව පැත්තකින් දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, ආදිවාසනා පහතබ්බා, පටිවේසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා ආදි වශයෙන් තියෙන සබ්බාස සූත්‍රය. තව පැත්තකින් පැත්තකින් සල්ලේක සූත්‍රය ගත්තොත් එහෙම සල්ලේක පරයය ඊළඟට කුසල උත්පාද පරයය පරික්‍රමණ පරයය උපරිභව පරයය පරිනිබ්බාන පරයය කියලා ඔය නිවන් දකින ක්‍රමයේ තියෙනවා සල්ලේක සූත්‍රය හරිද කාලයේ මේ සූත්‍රේ පාසක්කෝ ජුද සූත්‍ර සූත්‍රස මුද්වානිතිමානි ඒ විදිහට මෛත්‍රිය වර්ධනය කරලා දිට්ඨින් චානුභගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය කියලා දහිනාදු හයි ධාතු කබ්බසෙය උනරේති කියලා කර්මයේ කර්මයේ සූත්‍රයේ තියෙනවා නිවන් දක්න ක්‍රමය ඉතින් මේ ඔක්කොම අරගෙන ඇයි අපිට බැරි ප්‍රායෝගිකව නිවන් දකින ක්‍රමයක් හදාගන්න? ඇයි අපි කියන්නේ ත්‍රිපිටක ධර්මය තුල සමහර මිනිස්සු අභියෝග කරනවා අපි පින්නන්නේ ත්‍රිපිටක ධර්මය තුල දැන් නිවන් දකින ක්‍රමයක් නැහැ කියලා. සමහර එකේ කට්ටිය පහළ වෙලා කියනවා මහා පුදුමාතා. 180ක් එහාට මෙහාට කරකවන්න නේද? එතකොට මේක පහළ බුදුහාමුදුරණකට අරගෙන යන්න වෙනම බෝධිසත්වරු වань කියනවා. හරිද? මේ රටේ නැතිව කියන ඒවට අපි වග උත්තර බඳින්න ඕනේ නැහැ බෞද්ධ විදිහට අපේ අපේ අපි කියන ඩිමාන්ඩ් එක කියලා නේද අපිට අපේකම අපේ හයිය අපේ තියෙන මේ ත්‍රිපිටක ධර්මයේ තුල තියෙන දේ පැහැදිලිව පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන හරි ඒක එහෙමමද නැද්ද එහෙමම නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමයක් මේන් තියෙනවා අපි පෙළ ගස්සලා තියෙනවා මේකේ නිවන් දකින්න පුළුවන් කිසි අඩුවක් නැතුව මේ මාර්ගය පැහැදිලිව තියෙනවා හරිද කිසිම අඩුවක් නැතුව මේ මාර්ගය පැහැදිලිව තියෙනවා අඩුපාඩුවක් තියෙනවා කියන්නේ නේද රහත් වුණා කියලා කියනවා නම් කවුරු හරි මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න නේද බුදු වුණා කියලා කියනවා නම් මේ බුද්ධෝත්පාද කාලේ කවුරු හරි මේක බලලා කියන්න ඔය නිඳා කරන්න එපා මෙන්න එකක් තියෙනවා අන්න ඒ සඳහා අපි ධර්ම දේශනාව සූදානම් කරලා තියෙනවා මාර්තු මාසේ 28 29 30 ප්‍රත්‍යවේක්ෂා කියලා ධර්ම දේශනාවක් සත්මානී චෛත්‍යරාජයන් වහන්සේ ළඟ රාත්‍රී 8 ඉඳන් රාත්‍රී 7 ඉඳන් පාන්දර 4 වෙනකම් එක දිගට මේ ධර්ම දේශනාව සිද්ධ කරන දවස් 3ක් රාත්‍රී 7 ඉඳන් පාන්දර 4 වෙනකම් දවස් 3ම විමසා බලන්න ඕන නම් යම් කිසි ප්‍රතිපත්තියක් රකින්න උත්සාහ කරන්න. එතකොට තේරෙයි මාව හිර වෙන්නේ කොතනද කියලා. භාවනාමය දේශනාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විමසා බල බල බල බල බල බල ශ්‍රවණය කරන්න ඕනේ නේද? ඉතින් එන්න ඒ ධර්ම දේශනාවට පූර්ව දේශනාවක් තමයි අද දවසේ මේ සිද්ධ කරේ. බෞද්ධ කවුරුත් මේ ගැන විමසලා බලලා තමගේ ජීවිතයට මේ ධර්මය ගලපා ගන්න යම් කිසි සාම්පලයක් යම් කිසි වැඩ පිළිවෙලක් මේ ධර්ම දේශනාවේදී පැය 27ක් ධර්ම දේශනාය කරනකොට පැය 27ක් තිස්සේ අපි පල්ලෙහාම தත්ත්වෙනම් ඉහළම தත්ත්වය දක්වා අපිට වර්ධනය කරගන්න පුළුවන් தත්ත්වයකට මේක සකස් කරගන්නවා අහලා විමසලා සත්‍ය මොකක්ද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැමදෙනාටම උතුම් ධර්මයේ තුලින් උතුම් අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි හැම දිනාටම දායකත්වයේ දරපු සියලු දෙනාම නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා පුංචි හෝ දුක් කරදරයක් ඇත්තනක වාසය කරන්න නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා සුගතිගාමී වේවා සුගතියෙන් සුගතියටපත් වීමෙන් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම දායකත්වය අරගෙන කටයුතු කරලා උතුම් ධර්මය ලෝකයට විකාශනය කරලා අන් අයට ශ්‍රවණය කරන්නට සකස් කරපු ඒ පින්නන්ත අයටම ඒ අයගේ චිත්තසංතාන කොහේ හෝ තැනක කවුරුන් හෝ කෙනෙක්ගේ චිත්තසංතානයක් සුවපත් වෙන වාරයක් වාරයක් ගානේ ධර්ම දාණය පුණ්‍ය කර්මය සිද්ධ කරපැත්තන්ට නිරුක් නිරෝගී සිය ජීවන ලැබෙන්නට හේතු වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා සියලු යහපත් අනිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා දුවා දරුවන් දෙමව්පියන් ඥාති මිත්‍ර ආදීන් ඇතුළු මේ සියලු දෙනාටමත් නිරුක් නිරෝගී චිර ජීවන ලැබේවා සංසාරික ජීවිත පුරාවට කිසිදු පාප මිත්‍ර ඇසුරකට නම්පත් නොවේවා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරු ලැබේවා අවසානයේදී උතුම් සනසීමෙන් උතුම් නිවනින් සනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0.112 69 71 40